පඨම ආඝාත පටිවිනේ සූත්‍රය. මේකත් සවැත් නුවර තමයි නිදානේ. සවැත් නුවර තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරන්නට යෙදුනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි පළමු සංගායනාවේදී ඉදිරිපත් කරන්නේ එවන් මේ සුතං වශයෙන් මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ භික්ෂුන් නමතලා පැහැදිලි කරනවා. පංචමේ භික්කවේ ආඝාත පටිවිනය යත්ත භික්කුණෝ uppannō ආඝාතෝ සබ්බසෝ පටිවිනෝ පටිවිනේ තබ්දෝ කතමේ පංච මහණෙනි මෙන්න මේ ආඝාත පටි ඒ කියන්නේ ආඝාත කියන්නේ අපි තරහ නැත්තම් අනවශ්‍ය නැත්තම් දුක මෙන්න මේ ප්‍රධාන වශයෙන් තරහ කියන කාරණාව. එතකොට මෙන්න මේ දුක තරහ පීඩාව අසහනය දැවිල්ල ගැටීම මෙන්න මේක දුරු කරන ක්‍රම බුදුරන් වහන්සේ පහක් පෙන්වා දෙනවා. දැන් අපි සමහරලාවට එකක් නෙදන්නේ. නමුත් මෙතනදී මේ ක්‍රම පහකට මෙන්න මේ ගැටීමක්, තරහක්, දුකක්, පීඩාවක්, වැරද්දක් සිදුනහම ඒක දුරු කරන ක්‍රම පෙන්වා දෙනවා. විශේෂයෙන් මෙතන ගැටීම් පාදක කරගෙනමයි පැහැදිලි කරන්නේ. යස්මින් භික්වේ පුද්ගලෝ ආඝාතෝ ජායේත මෙත්තා තස්මින් පුද්ගලේ භාවිතබ්බා. එවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ ඔන්න පළවෙනි කාරණාව. ඉස්සල්ලාම යා මොකද්ද යාට ඔන්න උපදිනවා ගැටීමක් තරහ ගැටෙන ගතියක් උපදිනවා. ඉපදුනාට පස්සේ මෙත්තන් තස්මින් පුද්ගලේ භාවිතබ්බා. ඒ පුද්ගලයාට කියනවා මෛත්‍රිය භාවිතා කරන්න. ඒ විදිහට මෛත්‍රී භාවිතා කරනකොට අන්‍ය ආඝාතය දුර වෙලා යනවා. ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය යස්මින් භික්කවේ පුද්ගලේ ආඝාතෝ ජායේත යම් කිසි විදිහකින්ද මේ ගැටීමක් හටගන්නේ කරුණා තස්මින් පුද්ගලේ භාවිතබ්බෝ ඒ අවස්ථාවේ කරුණාව භාවිතා කරන්න කියනවා එතකොටත් මේ ගැටීම මෙන්න මේක දුර වෙනවා ඔන්න මෛත්‍රිය කරුණාව කියන්නේ අන් අයගේ දුක දැකලා හිත උණු වෙන ගතිය අන් අයගේ ස්වභාවය දැකලා හිත උණු වෙන ගතිය මෙන්න මේක තමයි කරුණාව දැන් අපි ගොඩාක් කලාවට මේ මෛත්‍රී කරුණා කියනවා මේ සිතුවිලි මාත්‍රයකට විතරක් සීමා කරලා තියෙනවා. ඒක සිතුවිල්ලක් මිසක් මෛත්‍රී සිතක් නෙමෙයි. කරුණා සිතුවිල්ලක් මිසක් කරුණා සිතක් නෙමෙයි. මෛත්‍රී සිතක් තියෙනවා නම් කෙනෙකුගේ අවංකවම කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් පොඩි හරි මාත්‍ර වශයෙන් හරි මෛත්‍රියක් මාත්‍ර වශයෙන් හරි වඩනවා නම් එයාගේ කායික ක්‍රියාව මෛත්‍රී සහගතයි වාචික ක්‍රියාව මෛත්‍රී සහගතයි මොකද මෛත්‍රියත් එක්ක තමයි එයා කයින් ක්‍රියා කරන්නේ මෛත්‍රියත් එක්ක තමයි වචන කතා කරන්නේ. එහෙනම් කායික මොකද මනසින් සියල්ලම මුල් වෙලා තියෙන්නේ. මනසින් මෛත්‍රී සිත හිතුවට, මෛත්‍රී සිතවිලි හිතුවට මෛත්‍රී චිත්තය ඇති වෙලා නැහැ. මෛත්‍රී චිත්තය ඇති වුණා නම් අනිවාර්යෙන් මෛත්‍රී කාය කර්මයක් තියෙනවා, මෛත්‍රී වචී කර්මයක් තියෙනවා. එතකොට මෙන්න මේ මෛත්‍රිය තමයි භාවිතා කරන්න කියන්නේ. නිකන් විතරකයක් වචනයක් හිතන එක නෙමෙයි. ඒ වගේම කරුණාව. කරුණාවත් ඒ වගේමයි. කරුණාව භාවිතා වෙනවා නම් එයාගේ කායික ක්‍රියාවත් කරුණා සහගතයි. වාචික ක්‍රියාවත් කරුණා සහගතයි. හැබැයි කරුණා හිතුවා කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒකට කරුණාව වඩන්නට ඕන. සිතක් ඇති වෙන්නට ඕන. ඒක තමයි දෙවැනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමේ යස්මින් භික්කවේ පුද්ගලයේ ආඝාතෝ ජායේත උපේක්ඛා උපේක්ඛා තස්මින් පුද්ගලෝ පුද්ගලේ භාවිතබ්බ දැන් මුදිතාව කියන්නේ මෙතන. උපේක්ෂාව කියන්නේ. ඔන්න දැන් දැන් අපි හිතුවත් එහෙම මේක හතර බ්‍රහ්ම විහරණයම කතා කරනවනේ කියලා. නෑ හතර බ්‍රහ්ම විහරණ නෙමෙයි කතා කරන්නේ. මෛත්‍රිය කතා කරනවා, කරුණාව කතා කරනවා, උපේක්ෂාව කතා කරනවා. මධ්‍යස්ථ වෙන එක. ඒ කියන්නේ ඒ කාරණාව එක යමු නොවන එක. මෙන්න මේ උපේක්ෂාව භාවිතා කිරීමෙනුත් ඒ පුජ්‍යලයාගේ අර දුක දුර වෙනවා. මේ උපේක්ෂාව කියන්නේ මොකක්ද ඇත්තටම? දැන් අපි හිතනවානේ කර්මයේ ජයවැද්ද කරන හිතනවා කියලා නෑ ඒක නෙමෙයි. ඒක වෙනම පැහැදිලි කරනවා. පස්වෙනි කාරණාව හැටියට. මේ උපේක්ෂාව කියලා කියන්නේ ඇහෙන එක ඔහි අහිච්ඡාවයි. පෙනෙන එක ඔහි පෙනිච්ඡාවයි. අපි අර ඇහෙන දෙයට ඔහි තිබිච්ඡාවයි කියලා. දැන් අද විදර්ශනා කරනවා කියලා කරන්නේ ඕකනේ. ඔන්න ඇහුණ ගියා, ඇහුණ ගියා. නැත්තම් පෙනුණා ගියා, පෙනුණා ගියා. දැන් අපි හිතනවා සමාජික විදර්ශනාව කියලා. ඕක තමයි උපේක්ෂාව. ඇයි? ඇහෙන එක ඔස්සේ යන්නේ නැහැ. ඒක ආවා තිබ්බා ගියා. ඒක ඔහේ යන්න ඉඩ දෙනවා. අන්න එතකොට වැඩිනවා උපේක්ෂාව. ඒ උපේක්ෂාව මේ බ්‍රහ්ම විහරණ තුළ තියෙන උපේක්ෂාවක් මිසක් විදර්ශනාවක් නෙමෙයි. එතකොට එහෙම උපේක්ෂා වඩනකොට මොකද වෙන්නේ? ඒතර ආඝාතය දුර වෙලා යනවා. ඒතර ගැටීම දුර වෙලා යනවා. ඒක හා එකතු වෙන්නේ නැහැ. එකතු නොවී ඉන්නවා. මෙන්න මේ කාරණා. එතකොට එහෙනම් ඒක හා එකතු නොවී ඉන්නවා කියන්නේ උපේක්ෂාවක් මිසක් විදර්ශනාවක් නෙමෙයි. ඒක තමයි තුන්වෙනි කාරණාව. මොකද මේ ආඝාත මේ ගැටීම ආවහම දුර වෙන ක්‍රම. තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය. යස්මින් පුද්ගලේ යස්මින් බික්කේ පුද්ගලේ ආඝාතෝ ජායේත අසති මානසිකාරෝ තස්මින් පුද්ගලේ ආපජිතබ්බෝ ඒවන් තස්මින් පුද්ගලේ ආඝාතෝ පටවෙනවා. හතරවෙනි කාරණාව තමයි යම්කිසි මහණෙනි යම්කිසි පුද්ගල ගැටීමක් ඇති වුනහම අන්න ඒක මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකර ඉන්නවා. දැන් අපි තුන් ගැටෙන දෙයක් හම්බුනොත් එහෙම අපි ඒක ඔස්සේම හිත හිතා හිත හිතා යනවා. අන්න ඒක මෙනෙහි නොකිරීම තමයි හතරවෙනි ක්‍රමය. මොකද්ද? මේ තරහා ගැටීම දුරු කරන. පස්වෙනි ක්‍රමය ඔන්න. දැන් අපි උපේක්ෂාවට දාගත්තානේ කර්ම කර්මයේ දයවැද්ද කරගෙන කියලා. ඒක උපේක්ෂාව වෙනම් බුදුරණවහන්සේ පැහැදිලි කරා හතරවෙනි තුන්වෙනි කාරණාව. පස්වෙනි කාරණාව මොකද්ද? යස්මින් භික්කවේ පුද්ගලෝ ආඝාතෝ ජහයේත. ඔන්න මේ මේ විදිහට ගැටීමක් ආවට පස්සේ ඔන්න හතරවෙනි පස්වෙනි කාරණාව කම්මසකතා තස්මින් පුද්ගලයා අදිත්‍ඨාති. ඔහු මෙන්න මේ කර්මයේ දෑවැද්ද කරගෙන ඉන්නවා. ඒ කියන්නේ කර්මයේ ස්වභාවය ගැන සිහි කරනවා. මෙන්න මේ කර්මයේ සොකීය කරගෙන ඉදීම පිළිබඳව සිහිය පිහිටවා ගන්නවා. කම්මස්සකෝ මේ ආයස්මා කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ. මෙන්න මේ අය කර්මයේ දෑවැද්ද කරගෙන කර්මයේ ඥාතියා කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ යම්කම්මං කරෙස්සාම් යම් කිසි කර්මයක් කරනවාද කල්යාණ හෝ පාපකෝ හොඳ හෝ නරකෝ ඒක ඔහු දෑවැද කරගන්නවා මෙන්න මේ විදිහට හිතන කොටත් මොකද වෙන්නේ තරහ දුර වෙනවා එතකොට ඒක උපේක්ෂාවට නෑ හැටිද නෑ ඒක පස්වෙනි ක්‍රමය ඔන්න අපි කොහොඳට ඉගෙන ගන්න උපේක්ෂාව වෙනම තියෙනවා පළවෙනි ක්‍රමේ මෛත්‍රිය දෙවෙනි ක්‍රමේ කරුණාව තුන්වෙනි ක්‍රමේ උපේක්ෂාව හතරවෙනි ක්‍රමේ සිහි නොකිරීම පස්වෙනි ක්‍රමේ තමයි කර්මයේ දෑවැද්ද කරගෙන ඉන්නවා කියලා හිතියෙන. අපි මේක පටලවා ගත්තොත් අපි දානවා උපේක්ෂාවට මේ කර්මයේ දෑවැද්ද කරන් ඉන්නවා කියලා හිතන එක. ඒක දැම්මට පස්සේ කරුණු හතරයි. බුදුරන් වහන්සේ එතකොට මේක කරුණු පහක් කිය ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කරුණු පහක් පැහැදිලි කරන්නේ. මොකද අපි අපි හැම වෙලෙම කරන්නේ හදන්නේ අපි අර දන් දෙයට ලකුණක් දී ගන්න. මොකද අපි අර විදර්ශනා කරනවා කියලා කරන දේ උපේක්ෂාවන්නේ තියෙන්නේ. සාමාන්‍ය උපේක්ෂාන අපි ඒකට විදර්ශනාව කියලා ලකුණක් දෙන්න යනවනේ. ඒ නිසා අපි කර්මයේ දෑවැද්ද කරගෙන ඉන්නවා කියන කාරණාව උපේක්ෂාව කියන නිර්වචනයට දාගන්නවා. ඒක තමයි පළවෙනි ආඝාත පටවිනේ සූත්‍රය.